ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක්. ඔව් නන්දකෝවාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක් මේක. හ්ම්. එතකොට මේකෙදී මහා ප්‍රජාපති ගෝදමී තෙරණිය ප්‍රධාන කරගෙන නේද? ඔව්. උන්වහන්සේ ඇතුළුව භික්ෂුණීන් වහන්සේලා 500ක් විතර භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මාවාදයක් ඉල්ලනවා. ඒ කාලේ ස්තවිර භික්ෂුන් වහන්සේලා වාර ක්‍රමයට භික්ෂුණීන්ට අවවාද දෙන සිරිතක් තිබිලා තියෙනවා. හරියටම හරි. ඒත් මේ කතාවේ විශේෂත්වය තමයි නන්දක කියන ස්තවිරයන් වහන්සේට තමන්ගේ වාරය ආවම උන්වහන්සේ පොඩි මැලිකමක් දක්වනවා. මැලිකමක්? ඒ කියන්නේ බණ කියන්න යන්න ටිකක් අදිමදි කලා වගේ දෙයක්ද? ඔව්, එහෙම දෙයක්. සමහර විට භික්ෂුණීන් 500ක් වගේ විශාල පිරිසකට දේශනා කරන්න තියෙන නිසා වෙන්න ඇති. ඒත් හේතුව හරියටම කියවෙන්නේ නැහැ. ඉතින් එතකොට භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන අහනවා අද කාගේද වාරේ භික්ෂුණීන්ට අවවාද දෙන්න තියෙන්නේ කියලා. ආනන්ද හාමුදුරෝ කියනවා ස්වාමීනි අද නන්දක ස්තවීරයන් වහන්සේගේ වාරය කියලා. ඕ ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුව හරහා නන්දක තිරුන්ට දන්වලා යවනවා. ගිහින් භික්ෂුණීන්ට ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ කියන්නේ උන්වහන්සේම ඒක කරන්න ඕන කියලා නියම කරනවා. ඒ කියන්නේ අර මැලිකම තිබුණත් බුදුහාමුදුරුවෝ නන්දක තිරුන්ට මේ වගකීම පවරනවා. ඇත්තම. ඉතින් අපි අද කතා කරන්නේ ඒ විදිහට බුදුරදුන්ගේ නියමයෙන් ගිහිල්ලා නන්දක තෙරුන් ඒ භික්ෂුණීන්ට දුන්න ඒ ගැඹුරු වැදගත් අවවාදය ගැනයි. ඒක තමයි නන්දකෝවාද සූත්‍රය. හරි. අපි බලමු එහෙනම් දේශනාව සිද්ධ වුණ විදිහ නන්දක තෙරුන් රාජකාරාමයට, ඒ කියන්නේ භික්ෂුණී භික්ෂුණීන් වැඩ ඉන්න ආරාමයට වඩිනවා. ඔව්. භික්ෂුණීන් උන්වහන්සේව ගෞරවයෙන් පිළිඅරගෙන අසුන් පනවලා පාදෝවණේ කරලා එහෙම සත්කාර කරනවා. ඊට පස්සේ දේශනාව පටන් ගන්නෙ කොහොමද? මොකක් හරි විශේෂ ක්‍රමයක් තිබුණද? ඔව්. ඒක තමයි හරිම අපූරු. උන්වහන්සේ කෙලින්ම දේශනා කරන්න පටන් ගන්නෙ නෑ. උන්වහන්සේ අහනවා කොහොමද අපි මේක කරන්නේ? මම ඔයාලට කියාගෙන යන්නද නැත්නම් ප්‍රශ්න අහලා උත්තර දෙන විදිහට කරුමුද කියලා. ආ ඒ කියන්නේ අන්තර්ක්‍රියාකාරී ක්‍රමයක් යෝජනා කරනවා. හරියටම හරි. උන්වහන්සේ කියනවා දන්න දෙයකට දන්නවා ස්වාමීනි කියන්න නොදන්න දෙයක් නම් දන්නේ නැහැ ස්වාමීනි කියන්න යම් තැනක සැකයක් විචිකිච්ඡාවක් තියවා නම් අන්න ඒක මගෙන් අහන්න කියලා. ඒකනම් හරිම හොඳ ක්‍රමයක් නේද? ඒ කියන්නේ අහගෙන ඉන්න අයගේ අවබෝධයත් එක්කම යන්න පුරුවා. ඔව්. භික්ෂුණීනුත් කියනවා ස්වාමීනි අපි කැමති ඔබ වහන්සේ ප්‍රශ්න අහනවා නම් එතකොට අපිට තේරුම් ගන්න ලේසියි කියලා. ඉතින් ප්‍රශ්නෝත්තර ක්‍රමයට තමයි දේශනාව යන්නේ. හරිම ප්‍රායෝගිකයි. එතකොට මොනවද මුලින්ම අහන්නේ? මූලික ඉගැන්වීම මොකද්ද? මූලිකවම යන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කාරණා තුන පැහැදිලි කරන්න. උන්වහන්සේ මුලින්ම අහනවා අපේ ඇතුළත තියෙන ආයතන, ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. ඔව්. උන්වහන්සේ අහනවා මේ ඇස කියන එක නිත්‍යද අනිත්‍යද කියලා. භක්ෂුණීන් කියනවා අනිත්‍යයි ස්වාමිනී කියලා. ඊළඟට අහනවා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා. දුකයි ස්වාමිනී. ඒ එහෙම අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙන ස්වභාවයක් තියෙන දෙයක් දිහා බලලා මේක මගේ මේ මම වෙමි මේ මගේ ආත්මය කියලා ගන්න එක හරිද සුදුසුද? භික්ෂුණීන් කියනවා නෑ ස්වාමිනී ඒක සුදුසු නැහැ කියලා. ඒ වගේම එයාලා කියනවා අපි ඒක ප්‍රඥාවෙන් දැකලා තියෙන්නේ එහෙම නෙවෙයි කියලත්. ඔව්. ඒ විදිහටම කන, නාසය, දිව, කය, මනස කියන ඊතුරු ආයතන පහ ගැනත් අහනවා. හැම එකටම භික්ෂුණීන් පිළිතුරු දෙන්නේ ඒක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලයි. ඒ වගේම ඒ හැම අවස්ථාවකම තමන් ඒ බව නුවණින් දැකලා තියෙනවා කියලත් කියනවා. ඒ කියන්නේ මේ භික්ෂුණීන් වහන්සේලා ධර්මය ගැන යම් අවබෝධයක් ඇතුව තමයි ඉඳලා තියෙන්නේ. නිකම්ම අහගෙන හිට පිරිසක් නෙවෙයි. ඇත්තම නන්දක තෙරුණුත් හැම පිළිතුරකටම පස්සේ සාදු සාදු හොඳයි කියලා ඒ භික්ෂුණීන්ගේ ප්‍රඥාව අගය කරනවා. හරි. ඇතුළත ආයතන ගැන කතා කළාට පස්සේ බාහිර ලෝකය ගැනත් කතා කරනවද? ඔව් ඊළඟට අහන්නේ බාහිර ආයතන 6 ගැන. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් සහ මනසට අරමුළු වෙන ධර්මතාව. ඒ ටිකත් අර විදිහටම අනිත්‍යද දුක්ද අනාත්මද කියලා අහනවා. ඔව්. ඒ විදිහටම අහනවා. රූප නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් සැපද දුක්ද? ඒක මගේ මම වෙමි මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? භික්ෂුණීනුත් ඒ විදිහටම පිළිතුරු දෙනවා ඒවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බව ප්‍රඥාවෙන් දැකලා තියෙනවා කියලා. හරියටම හරි. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන හැම එකක් ගැනම ඒ විදිහට සාකච්ඡා කරනවා. එතකොට දැන් ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තහවුරු වුණා. ඊළඟට මොකක්ද? ඊළඟට මේ දෙකේ ගැටීමෙන්, ඒ කියන්නේ ඇසයි රූපයයි ගැටීමෙන් චක්කු විඤ්ඤාණය ඇසේ දැනීම, කනයි ශබ්දය ගැටීමෙන් සෝත විඤ්ඤාණය කනේ දැනීම ආදී වශයෙන් හටගන්න විඤ්ඤාණ 6 ගැන අහනවා. ආ, හරි. දැනීම් ස්වභාවය ගැන. ඔව්. මේ විඤ්ඤාණ නිට්ටයද අනිත්‍යද? ඒවත් අනිත්‍යයි. අනිත්‍ය නම් සැපද දුක්ද? දුකයි. ඒක මගේයා මම වෙමි මගේ ආත්මය කියලා ගන්න පුරවන්ද? බෑ. ඒකත් සුදුසු නැහැ. භික්ෂුණීන් ඒ බවත් ප්‍රඥාවෙන් දැකලායි තියෙන්නේ. ඕ ඉතින් මේ විදිහට අපේ අත්දැකීම් ලෝකයේ හැදෙන මූලික කොටස් ඉන්ද්‍රියන් අරමුණු සහය නිසා හටගන්න දැනීම් මේ හැම එකකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ප්‍රශ්නෝත්තර තුලින්ම තහවුරු කරගන්නවා. මේ ටික පැහැදිලි කළාට පස්සේ තමයි නේද උපමා ටික එන්නේ කාරණාව තවත් පැහැදිලි කරන්න. හ්ම් ඕ මොකද මේ කාරණා හරිම ගැඹුරුයිනේ. ඉතින් නන්දක තෙරුන් එදිනදා දකින දේවල් උපමාවලට අරගෙන මේක තවත් සරල කරනවා. පළවෙනි උපමාව තමයි තෙල් පහන. තෙල් පහන. කොහොමද ඒකෙන් මේක පැහැදිලි කරන්නේ? උන්වංශය අහනවා මේනිවරුනි තෙල් පහනක් පත්තු කළාම ඒකේ තියෙනවා තෙල්, තියෙනවා වැටිය, ඒ දෙක නිසා හටගන්නවා ගිනිසිලුව, ඒ කියන්නේ දැල්ල. ඒ දැල්ල නිසා ලැබෙනවා එළිය. හරි. ඔව්. දැන් බලන්න තෙල් ටික ටික ඉවර වෙනවා. ඒක අනිත්‍යයි. වැටියත් ටික ටික පිච්චිලා යනවා. ඒකත් අනිත්‍යයි. ගිනි දැල්ලත් හැමතිස්සෙම එක වගේ නෙවෙයි. ඒකත් අනිත්‍යයි. වෙනස් වෙනවා. ඔව්. ඒ ඔක්කොම වෙනස් වෙන දේවල් තමයි. එහෙමනම් මේ අනිත්‍ය වූ තෙල් අනිත්‍ය වූ වැටියේ අනිත්‍ය වූ දැල්ල නිසා හටගත් එළිය විතරක් නිට්යයි ස්ථිරයි සදාකාලිකයි කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? හේතු අනිත්‍ය නම් ඵලයක් අනිත්‍ය වෙන්න බෑ. හරියටම හරි භික්ෂුණීනුත් ඒක පිළිගන්නවා. ඉතින් නන්දක තෙරුන් ඒක සම්බන්ධ කරනවා වේදනාවට. ඒ වගේම තමයි අනිත්‍ය වූ ඇස ආදී ආධ්‍යාත්මික ආයතන නිසා හටගන්නා වූ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කොහොමද නිට්ටය වෙන්නේ? කොහොමද ඒක සදාකාලික වෙන්නේ? ආ, ඒ කියන්නේ අපිට දැනෙන සුව දුක් කියන ඒවත් හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා හේතු නැති වෙනකොට නැති වෙලා යන අනිත්‍ය දේවල් කියන එක. ඔව්. හේතු නිසා හටගන්නවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක භික්ෂුණීන් පිළිගන්නවා. හරිම පැහැදිලි උපමාව. ඊළඟට තිබුණේ මහ වෘක්ෂයක උපමාව නේද? ඔව් දෙවනි උපමාව ඒකත් මේ වගේමයි. ලොකු ගහක් තේනවා ඒකේ මුල් කඳ අතු කොළමේ හැමදේම කල්ැද්දි වෙනස් වෙනවා දිරනවා අනිත්‍යයි. ඒ ගහ නිසා තමයි හෙවණැල්ල හැදෙන්නේ. දැන් ගහම අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් ඒ ගහ නිසා හැදෙන හෙවණැල්ල විතරක් නිට්යයි ස්ථිරයි කියලා කියන්න පුරවන්ද? බෑ ඒකත් බෑ. අන්න ඒ වගේ අනිත්‍ය වූ බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නිසා හටගන්නා වූ වේදනාව කොහොමද නිට්ය වෙන්නේ? ඒකත් අනිත්‍යයි. ඒ කියන්නේ පළවෙනි උපමාවෙන් ආධ්‍යාත්මික ආයතන නිසා හටගන්න වේදනාවේ අනිත්‍ය බවත් දෙවැනි එකෙන් බාහිර ආයතන නිසා හටගන්න වේදනාවේ අනිත්‍ය බවත් පැහැදිලි කළා. ඔව් ඒකෙන් මේ කාරණේ තව තවත් තහවුරු කරනවා. වේදනාව කියන එකත් හේතු ප්‍රත්‍ය මත රඳා පවතින වෙනස් වෙන දෙයක් මිසක් ස්ථිර දෙයක් නෙවෙයි කියන එක භික්ෂුණීන් මේකත් පිළිගන්නවා. ඊළඟ උපමාව තමයි අර ගව ඝාතකයෙක් ගැන කියන එක. ඒක ටිකක් වෙනස් වගේ නේද? ඕ ඒක පොඩ්ඩක් ගැඹුරුයි වගේම ප්‍රායෝගික පැත්තටත් බරයි. උන්නාන්ස කියනවා හිතන්න දක්ෂ ගව ඝාතකයෙක් ඉන්නවා. එයා ගව දෙනෙක්ව මරලා හැම ගලවනවා. හැබැයි හැම ගලවන්නේ ඇතුලේ තියෙන මස් වලටවත් පිටත හැමටවත් හානියක් නොවෙන්න. අර ඇතුලේ මස් ටිකයි පිට හැමයි අතර තියෙන නහරවැල් බන්ධන ඔක්කොම තියනෝපිහකින් කපලා අයින් කරනවා. හරි. ඊට පස්සේ ආයෙතර හැමාරගෙන අර මස් ටික වහලා එළියට පෙන්වන්න තියලා කියනවා බලන්න මේ ගව දෙන තාමත් හැමට සම්බන්ධ වෙලායි තියෙන්නේ කියලා. ඒක ඇත්තද? නේක බොරුවක් නේ. ඇතුලෙන් බන්ධන ඔක්කොම කපලානේ. අන්න ඒකයි. භික්ෂුණීනුත් කියනවා නැහැ ස්වාමිනී. ඒක එහෙම සම්බන්ධ වෙලා නෙවෙයි කියලා. දැන් නන්දක තෙරුන් මේ උපමාවේ තේරුම පහදනවා. මොකද ඒකේ තේරුම? උන්වහන්සේ කියනවා මෙතන ඇතුළු මස්කය කිව්වේ අපේ ආධ්‍යාත්මික ආයතන 6ට ඇස කන නාසය දිව කය මනස. හරි. බාහිර සංකය කිව්වේ බාහිර ආයතන 6ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ආයතන 12ක්. ඔව්. අර අතරමැද පිබිල කපල දාපු නහරවැල්, බන්ධන වගේ දේවල් තමයි නන්දි රාගය කියන්නේ. නන්දිරාගේ. ඒ කියන්නේ මේ ඇල්ම, තෘෂ්ණාව, සතුටින් ඇලී යන ස්වභාවය මේ ඇතුළත ආයතනයි පිටත ආයතනයි අතර ඇතිවෙන බැඳීම. හරි. එතකොට අර තියුණු පිහිය, තියුණු පිහිය තමයි ආර්ය ප්‍රඥාව. නුවණ. ආ ඒ කියන්නේ නන්දක තෙරුන් මේ කියන්නේ අපි මේ ඇතුළත ලෝකයයි ඉන්ද්‍රියන් පිටත ලෝකයයි අරමුණු අතර තියෙන අර ඇල්ම තෘෂ්ණාව කියන බන්ධන නුවණ කියන තියුණු පිහින් කපලා දාන්න ඕන කියලා. හරියටම හරි ඒක තමයි කරන්න ඕන දේ. අර ගවඝාත කියන ආහාරවල් කැපුවා වගේ අපිත් මේ නන්දිරාගය මේ සංයෝජන මේ කෙලෙස් බන්ධන ප්‍රඥාවෙන් කපලා දාන්න ඕන. මේක තමයි විමුක්තියට මාර්ගය. හරිම ප්‍රායෝගික උපදේශයක් නිකම්ම තේරියක්ක් නෙවෙයි. කරන්න ඕන දේ පැහැදිලි කරනවා. ඔව්. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තේරුම් ගත්තට මදි. ඒ තේරුම් ගැනීමෙන් අර ඇල්ම බන්ධන කපලා දාන්න ඕන. එතකොට ඒ බන්ධන කපලා දාලා සම්පූර්ණ විමුක්තියට යන්න නම් මොකක් හරි ක්‍රමානුකූල මාර්ගයක් තියෙන්න එපයි වඩන්න. ඒ ගැන මොනවද කිව්වේ? අන්න ඒකට තමයි ඊළඟට එන්නේ සප්ත බොජ්ජංග ගැන කතා කරනවා. සප්ත බොජ්ජංග. බෝධියට අංග වෙන නැත්නම් නිවන් මගට අත්‍යවශ්‍ය අංග 7. ඔව්. මේ බොජ්ජංග වැඩිම තමයි ආශ්‍රව, ඒ කියන්නේ කෙලෙස් ක්ෂය කරලා නැති කරලා චිත්ත විමුක්තිය සිතේ නිදහස සහ ප්‍රඥා විමුක්තිය නුවණින් ලබන නිදහසේ සාක්ෂාත් කරගන්න තියෙන මාර්ගය කියලා කියනවා. මොනවද ඒ බොජ්ජංග හත? පළවෙනි එක සති සම්බොජ්ජංගය, සිහිය. දෙවෙනි එක ධම්මවිචය සම්බොජ්ජංගය. අර සිහියෙන් දකින දේ නුවණින් විමසීම ධර්මය ගැන කල්පනා කිරීම. තුන්වෙනි එක විරිය සම්බොජ්ජංගය, වීරිය, උත්සාහය. හතරවෙනි එක පීති සම්බොජ්ජංගය, ධර්ම මාර්ගයේ යද්දී ඇතිවෙන සතුට ප්‍රීතිය. පස්වෙනි එක පස්සද්දි සම්බොජ්ජංගයේ කායිකව සහ මානසිකව ඇතිවෙන සංසිඳීම සැහැල්ලු බව. සමාධිය නොනේ ඊළඟට. ඔව්. හයවෙනි එක සමාධි සම්බොජ්ජංගයේ සිතේ එකඟ බව. හත්වන එක උපේක්ඛා සම්බොජ්ජංගේ. මදහත් බව කම්පා නොවන ස්වභාවය. මේ බොජ්ජංග හත වඩන එක තමයි විමුක්ති මාර්ගය. ඔව්. නිකන් වඩනව විතරක් නෙවෙයි වඩන්න ඕන විදිහකුත් කියනෝ. ඒ කොහමද? විවේකයේ ඇසුරු කරගෙන, ඒ කියන්නේ කායික විවේකයේ වගේම කෙලෙස් වලින් මෙන්වීමත් විරාගයේ ඇසුරු කරගෙන, නොඇලීම, Nirodhe ඇසුරු කරගෙන, කෙලෙස් නැති කිරීම මේවා වඩන්න ඕන. ඒ වගේම මේව වඩන්න ඕන වොස්සග්ග පරිණාමීව. වොස්සග්ග පරිණාමි. ඒ කියන්නේ. ඒ කියන්නේ නිවනටම නැඹුරු කරලා නිවනම අරමුණු කරගෙන අත්හැරීම පිණිසමයි මේ බොජ්ජංග වඩන්න ඕන. නිකම් ලෞකික දේ බලාපොරොත්තු වෙන්නේ වෙයි. හරිම පැහැදිලි. ඒ කියන්නේ යථාර්ථය තේරුම් ගන්නෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ තේරුම් ගැනීමෙන් බන්ධන කපනවා නන්දි රාගය ප්‍රඥාවෙන් නැති කරනවා ඒකට මාර්ගය වඩනවා සප්තබොජ්ජංග සම්පූර්ණ ක්‍රියාවලියක්. ඔව්. සම්පූර්ණ ප්‍රායෝගික මාර්ග සටහනක් වගේ. ඉතින් මේ දේශනාවෙන් පස්සේ මොකද වුනේ? භික්ෂුණීන්ට කොහොමද මේක බලපෑවේ? බුදුරජාණන් වහන්සේ මේ ගැන මොකද කිව්වේ? පළවෙනි දවසේ දේශනාව ඉවර වෙලා නන්දක තෙරුණාව පහු ජේතවනාරාමයට වැඩියාම බුදුහමදුර අහනවා කොහොමද දේශනාව කියලා. නන්දක තෙරුන් කියවා භික්ෂුණීන් සතුටු වුණා කියලා. හ්ම්. ඒත් බුදුහාමුදුරෝ කියනවා නන්දක ඔය භික්ෂුණීන් ඔයාගේ දේශනාවෙන් සතුටු වුණා තමයි ඒ ත්‍යාලගේ අදහස, ඒ ඒ අය ලැබපු අවබෝධය තවම සම්පූර්ණ නෑ. ඒක හරියට අර තුදුසක පොහේ දවසේ හද වගේ. පිරිලා නෑ. ආ, ඒ කියන්නේ තම දෙයක් අඩුයි වගේ. ඔව්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා නන්දක, ඔයා හෙටත් ගිහින් ඔය දේශනාවම ඒ විදිහටම කරන්න කියලා. දෙවෙනි දවසෙත් ඒ දේශනාවම කරනවා. ඔව්. නන්දක තෙරුන් පහුදාත් රාජකාරාමයට ගිහින් අර විදිහටම ප්‍රශ්න අහමින් උපමා කියමින් සප්ත බොජ්ජංග ගැන කියමින් දේශනාව කරනවා. එදා මොකද වෙන්නේ? එදා දේශනාවෙන් පස්සේ නන්දක තෙරුන් බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගියාම බුදුහාමුදුරුවෝ වදාරනවා නන්දක අදෙනම් භික්ෂුණීන්ගේ අදහස සම්පූර්ණේ. ඒක හරියට පසලස්වක පොහේ දවසේ පිරිණු හද වගේ. ඒ කියන්නේ දෙවනි දේශනාවෙන් තමයි සම්පූර්ණ අවබෝධය ලැබිලා තියෙන්නේ. ඔව්. ඒ වගේම බුදුහාමුදුරුවෝ තව දෙයක් වදාරනවා. උන්වහන්සේ කියනවා ওই භික්ෂුණීන් 500න් අඩුම කෙනා වුණත් සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්නේ කියලා. සෝතාපන්න ඒ කියන්නේ නිවන් මාගේ පළවෙනි අදියරට. 500න් හැමෝම අඩුම තරමේ ඒ තත්වයටවත්පත් වුණා කියන එකද? ඔව්. අඩුම කෙලා සෝතාපන්න කියන්නේ සමහර විට ඊට වඩා ඉහළ මාර්ගඵල ලැබපු අයත් ඉන්න ඇති. ඒ කියන්නේ නන්දක තෙරුන්ගේ ඒ දේශනා දෙක කොයිතරම් බලවත්ද කොයිතරම් සාර්ථකද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇත්තම ඒ ප්‍රශ්නෝත්තර ක්‍රමය, උපමා භාවිතය, බොජ්ජංග පැහැදිලි කිරීම ඒ හැමදේම එකතු වෙලා තමයි ඒ ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඒ භික්ෂුණීන්ගේ තිබුණු පාරමිතා ශක්තිය, ධර්මයේ තේරුම් ගන්න තිබුණු හැකියාවත් ඒකට හේතු වෙන්න ඇති. එසේනම් නන්දකෝවාද සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා අනිත්‍යතාව වගේ ගැඹුරු දහම් කරන උනත් සුදුසු ක්‍රමයකට ප්‍රායෝගික උදාහරණත් එක්ක ඉදිරිපත් කළාම ඒ වගේම ශ්‍රාවකයාගේ සහභාගීත්වයත් ඇතුව සාකච්ඡා කළාම කොයිතරම් ගැඹුරු අවබෝධයක් ලබා දෙන්න පුරුවන්ද කියලා. ඔව් ඒ වගේම විමුක්තිය කියන්නේ නිකම් බලාගෙන ඉඳලා ලගන දෙයක් නෙවෙයි ප්‍රඥාවෙන් බන්ධන කපලා සප්ත බොජ්ජංග වගේ නිවන් මාගේ අංග වඩලා උත්සාහයෙන් ළඟා කරගන්න ඕනේ දෙයක් කියන එකත් පැහැදිලි. ඇත්තමම ඉතින් අපි මේ සාකච්ඡාව අවසන් කරද්දී අහගෙන ඉන්න අයටත් පොඩි දෙයක් හිතන්න තියමුද? හොඳයි. අපි හැමෝගෙම ජීවිත අත්දැකීම් ඇතුලේ හැම මොහොතකම මේ නන්දක තෙරුන් පෙන්වා දුන්න අනිත්‍යතාව, මේ වෙනස් මේ නොනවතින ගලා යාම තියෙනව නේද? ඔව් හැම තත්පරයකම. ඉතින් ඒ එදිනෙදා අත්දැකීම් දිහා, ඒ වෙනස් දිහා නිකම්ම ආ මේක මෙහෙම තමයි කියලා අහක බලාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් නුවණින් දකින්න ඇත්තකම මේක අනිත්‍යයි නේද? මේක වෙනස් වෙනෝ නේද? මේක මගේ වසංගේ තියාගන්න බෑ නේද කියලා විමසලා බලන්න උත්සාහ කළොත්. එහෙම බැලුවොත් ඒ දැක්ම අපේ ජීවිතේට අපි ලෝකේ දිහා බලන විදිහට අපි දුකට සතුටට අපි ප්‍රතිචාර දක්වන විදිහට කොයි වගේ බලපෑමක් කරයිද සමහර විට ඒක හිතනවට වඩා ගැඹුරු වෙනසක් වෙන්න පුළුවන් ඒක ගැන හිතන්න කියන ආරාධනාවත් එක්ක අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්